මේ සිකපදය අපි ටිකක් ප්‍රඥාවෙන් යුක්තව ධම්මානුපස්සනාවෙන් ගවේෂණය කරලා බලනකොට අපට පෑදිලි වෙන කාරණාවක් තමයි මේ මුසාවාදයේ කියන සික්ඛාපදේ අපි කොච්චර ආරක්ෂා කෙරුවත් ඒක නොකැඩෙන මොහොතක් නෑ. අපි කැඩෙන මොහොත හොයනට වඩා නොකැඩෙන මොහොත කොයි වෙලේද කියලා බැලුවාම අපට ඒම මොහොතක් අපේ ජීවිත කාලය අම්බ වෙන්නේ නෑ. හේතුව අපි මේ සෑම මොහොතක් ගන්නෙම මුසාවා කරමින් තමයි පවතින්නේ. එතකොට මම වාඩි වෙලා ඇත් දෙක පියාගෙන ඉන්නකොටත් මුසාවා වෙනවද කියලා ප්‍රශ්නයක් ඇති වෙනවා. ඔව් එතකොටත් මුසාවා වෙන්න පුළුවන්. ඇයි මානකමට සුදුසු නැති දේවල් කල්පනා කරනකොට රාගික දේවල් කල්පනා කරනකොට අතුරුංගයෙන් පරිගන්න දේවල් කල්පනා කරනකොට දැන් මානකමට බොරුවක් නෙමෙයිද මේ කරන්නේ? පැවිදිකමට බොරුවක් නෙමෙයිද මේ කරන්නේ? සියලු දුක් වලින් නිදහස් වෙන්න කියලා සබ්බ දුක්ඛ නිස්සාරණ නිබ්බාන කියලා ඒ ගාථාව කියලා ගත්ත පැවිදිකමට දැන් බොරුවක් නෙමෙයිද මේ කරන්නේ. එහෙනම් අපි සෑම මොහොතකම උදකලාවේ ඉතියත් අපේ ප්‍රතිපත්ති වලට අපි බොරු කරනවා නම් අපි වඩන ಗುಣවලට බොරු කරනවා නම් අපේ මාන ජීවිතේට තපත් ජීවිතේට උදකලාවට අපි බොරු කරනවා නම් ඒ හැම මොහොතෙම මේ කියන මුසාවාදයේ කියන සික්කාපදේ කැඩෙනවා එහෙනම් මේ කන්තිය කියන පාරමිතා වඩන මේ භාවනා යෝගින් දවස ගානේ තමන්ගේ ප්‍රඥාව දියුණු කරනකොට මේ භාවනා යෝගියා කල්පනා කරනවා මේ බොරුව කියන එක කට නැතුව කරන්න පුළුවන් බොරු කරන්න බොරු කියන්න බොරුවෙන් ජීවත් වෙන්න මේ කට අවශ්‍යම නැහනේ එහෙනම් අන්දගොළු බීරි පාසලට ගියාම ඉන්න ඔක්කොම රහතන් වහන්සේලා වෙන්න එපා. ඇයි? පේන්නේ නැත්තම් කතා කරන්නේ නැත්තම් හැෙන්නේ නැත්තම් අබ්බගාත වෙලා නැගිටින්නත් බැරි නම් දැන් ඒගොල්ලෝ ඔක්කොම රාත් වෙලා ඉන්න එපාය. ඇයි? ඒගොල්ලන්ට පංචකාම පිනවන්න අවස්ථාවක් නැහැ. එහෙනම් ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම රාත් බෝධියටපත් වෙච්ච උත්මය වෙන්න ඕනේ. හැබැයි ඒ වගේ අංගවිකල පාසලකට අන්ද ගොළුබීරි පාසලකට ගියාම ඒ හින්න කට්ටියට තියෙන ප්‍රශ්න දැක්කම පුතුජන මිනිස්සුන්ට වඩා ප්‍රශ්න තියෙනවා. ඇයි? නැකිටගෙන කොයි වෙලේද කියලා බලාගෙන ඉන්නවා අරයාගෙන් පලි ගන්න. කතා කරන්න පුළුවන් මේ සේරමට බනින්න උත්සාහ කරනවා. එහෙනම් පංචකාම පිනවන කට්ටියට වඩා නොපිනවන කට්ටියට ඒක පිනවීමේ ඡන්දය වැඩි. අපි දන්නවා ගීගේවල් වල කසාද බැඳලා ඉන්න කට්ටියට රාගේ තරමදුරටවත් පාලනයි. ඇයි ඒක විඳලා විඳලා ඒගොල්ලන්ට කලකිරීමක් තියෙනවා. ඒක තුල යථාර්ථය දැකලා දැකලා ඒගොල්ලන්ට ඒක තුල විඩාවක් තියෙනවා. හැබැයි කාමයන් විඳපු නැති තරුණ කෙනෙක් ළඟින් ඇව්වාම එයාගේ ජීවිතුණත් එයා පූජා කරන්න කැමති ඒ ඒ කාම පිරිපිනිස. එහෙනම් මේ ලෝකේ හැම දෙයක් තුලම අර විඳින්නන්ට වඩා නොවිඳින්නන් තුල ඒ ඒ පිළිබඳව තියෙන ඡන්දය වැඩි, කැමැත්ත වැඩි. මේ ධර්මතාවයට අනුව බලනකොට කන්තිය කියලා කියන්නේ අපි මේ ලෝකේ උප්පත්තිය නතර කරන්න එහෙම නැත්නම් විමුක්තියටපත් කරන්න අපි වඩන පාරමිතා ගුණයන් පාරමී පුරණවයි කියලා කියන්නේ ඒකාන්ත වශයෙන් එයා ප්‍රාර්ථනා කරන බෝධියටපත් වෙන්න ඕනේ. එහෙනම් කාන්ති පාරමිතා පුරණ කෙනා තාම ප්‍රාර්ථනා කරන බෝධියටපත් උන් නැත්නම් ඒ බෝධිය එන්නෙන් ඈත් වෙනවා නම් එයාගේ ಗುಣ එන්නෙන් පිරියනවා නම් එයාගේ චරිතය එන්නෙන් කෙලෙසෙනවා නම් දුර්වල වෙනවා නම් එයාගේ සත්පුරුෂ භාවය ක්‍රමානුකූලව අසත්පුරුෂ භාවයට පරිවර්තනය වෙනවා නම් මේ භාවනා යෝගියාට තේරෙනවා මං කන්තිය කියලා කරන්නේ වෙන එකක් පාරමී පුරනොයි කියලා කියන්නේ මං වෙන එකක් එහෙනම් මම මේ කරන්න ඕන දේ නෙමෙයි වෙන එකක් කරනවා කුමක්ද කියලා බලනකොට එයාගේ ඇස්වලින් එයා දකින සෑම දෙයක් තුළින්ම එයා බොරු කරනවා. දැක්ක දේ කියන්නේ වෙන එකක් කියනවා. කවදාවත් පේන දේ කියන්නේ නැහැ. පේන දේ හිතන්නේ වෙන එකක් හිතනවා. සමහර විට ස්වාමින් වහන්සේලා දෙනමක් ඇවිල්ලා යමක් කරන්න සූදානම් වෙනවා. එතකොට භික්ෂුවකට පේන උන්වහන්සේලා ගිලම් පසාදනවායි කියලා. ඇත්තටම උන්වහන්සේලා හදන්නේ මේ අවලාවේ වෙනවල්කට ටිකක් අම්බ ගන්න එම නැත්නම් පස්පංගුව තම්බන්න හදන්නේ. ඇයි උන්වහන්සේලාට බේසජ්ජයක් අවශ්‍යයි. හැබැයි උන්වහන්සේලා ඒ බඩමුට්ටු ගන්නකොට අපිට හිතෙනවා මේ ගිලම්පස ටිකක් මේ හදන්න හදන්නේ කියන. දැන් අපි ඇත්තට මේ හිතන කාරණාව සත්‍ය එකක්ද අසත්‍ය එකක්ද අසත්‍ය එකක්ද? අපි කාරණාව හරියට දන්නේ නැහැ. අපි එකක් හිතා ගන්නවා. අන්න මේ විදියට පේන දේ තුලින් අපි නිවැරදි දේ නැතුව වැරදි දෙයක් හිතනවා නම් ඒ හැම එකක්ම මුසාව නෙමෙයිද? එහෙනම් අපි යමක් දැක්කාම ඒක ගින් කියනකොට වෙන විදියට කියන්නේ. අසුවලා මේම ආවා මේ විදිහට දැක්කා මේ විදිහට කරයි කියලා කියනකොට ටිකක් වචන දෙකක් වැඩිපුර අපි එකතු කරනවා. ඒ එකතු කිරීම නිසා අර එකතු කරපු දේ මුසාවට අහුවෙනවා. ගොඩාක් දුරට අපි යමක් දකිනවා දැක්කාම අපි ගිහිල්ලා කියනවා ඒකේ අනිත් පැත්ත. උදාහරණයක් වශයෙන් අපි යම්කිසි තැනක සර්පෙක් දැක්කා. ඒ සර්පයා සමහර විට සාමාන්‍ය සර්පෙක් වෙන්න පුළුවන්. හැබැයි අපි කියනකොට කියන්නේ ලොකු සර්පෙක් දැක්කා. ඒ සර්පයා ආවල් ගණයේ කෙනෙක් වෙන්න පුළුවන්. ආවල් වර්ගයේ සර්පෙක් වෙන්න පුළුවන් කියලා අර නිකන් ඉන්න කට්ටියට චකිතය ඇති කරන්න ඒ සර්පයා පිළිබඳ විශාලම ආඩම්බරයක් එහෙම නැත්නම් වටිනාකමක් දෙන්න. ඒකට නැති දේවල් එකතු කරලා අපි කතා කරන්නේ නැද්ද? ගොඩාක් කට්ටිය ඉන්නවා අද පැවිදි ජීවිතේ ඉන්න කට්ටිය සාමාන්‍ය ජීවිතය අරන් බැලුවාම ගොඩාක් දුප්පත් අසරණයි. එක කාලයක් තිබිලා තියෙන ඒගොල්ලන්ට ජීවත් වෙන්නවත් පුළුවන් කමක් නැහැ. තුන් වේලා කාලා තින්නේ බොහොම අමාරුවෙන්. හැබැයි පැවිදි වුණාට පස්සේ එයාගේ කතාව කොහොමද කියලා බැලුවාම රජගෙවල් වල ඉඳලා ආවා වාගේ. අපි ඒ කාලේ මේ විදිහට හිටියේ අර විදිහට හිටියේ ඒ වත්තරියා මේ වත්තරියා ගෙවල් දොරවල් ඔක්කොම විසි කරලා ආවේ කියලා කියනවා. බලනකොට විසි කරන්න ගයක් තිබිලා නැහැ. අන්තිමිනකන් ඉඳලා තින්නේ නැන්දම්මලක් ගෙදර. හැබැයි නන්දමලගේ හදලා තින්නේ ඒගොල්ලෝ වෙන්න පුළුවන්. නමුත් අයිතිය තින්නේ මාමණ්ඩියාගේ නමට. නමුත් එයා කියන්නේ ගෙවල් දොරවල් ඔක්කොම අත්හැරලා ආවයි කියලා. අත්හැරලා නැහැ. ගෙදරින් එලවලා. ඇත්ත පිළිගන්න කැමති නැහැ. එහෙනම් සත්‍ය සංගවනවා කියන්නේම එයා මුසාවා කරනවා කියන එක. අසත්‍ය ප්‍රකාශ කරනවා කියන්නේම එයා මුසාවා කරනවා කියන එක. පේන දේ කියන්නේ නැතුව වෙන එකක් කියනවා කියන්නේම එයා මුසාවාද කරනවා කියන එක. මාන්නයට ඊතුවක්කාරකමට ආඩම්බරයට ඒ ඒ නිසා කතා කරන සෑම වචනයක්ම මුසාවට අයිති. දෙතිස් කතා කියන්නේම මුසාව නේද? ඇයි නිවනට ගැලපෙන්නේ නැති හැම කතාවකටම අපි කියන මුසාවාද කරනවායි කියලා බොරු කියනවායි කියලා. ඇත්ත කියන්නේ මොනවද? නිවීමේ පණිවිඩය සද්ධර්මය. එහෙනම් කාලේන ධම්ම සාකච්ඡාවලදී මුසාවක් නැත්තම් එහෙනම් ධර්මයේ කතා කරොත් සත්‍ය කතා කරනවා අධර්මයේ කතා කරනවා නම් නිවනට ගැලපෙන්නේ නැති දේවල් කතා කරනවා නම් ඒ කියන්නේ බොරු කතා කරනවා එහෙනම් අපේ ජීවිත කාලය පුරාවටම ගත්තාම අපි ඇත්තටම බොරු කියලා නෑ. නමුත් සත්‍ය සංගෙව්වේ නැද්ද? අසත්‍ය ප්‍රකාශ කළේ නැද්ද? අපිට වටිනාකම දෙන්න නැති දේවල් නොතිබුණු දේවල් තිබුණාය, එහෙම දේවල් වුණාය කියලා අපි කියන්නේ නැද්ද? එහෙනම් ඒ කාලේ දවසන මං මේ 50000 කම්බ කරා 75000 කම්බ කරායි කියලා අපි කියනවා. එහෙනම් එච්චර අම්බ කළා නම් ඒ දේවල් වලින් මොනතරම් කුසල් වඩන්න තිබුණාද මොනතරම් දේවල් වලින් ගොඩ යන්න තිබුණාද මොකක්වත් කරලා නැහනේ. අම්බ කළා කියලා කියන්නේ කුසල් නේද? තමන්ගේ කුසලයේ හම්බ කරලා තමන්ගේම මිනිසුන්ට ඒකට වත්කම් හදුවා නම් දෑවැද්ද හදුවා නම් ඒ මිනිසුන්ට පංචකාම පෙනවන්න ඒ අවශ්‍ය පාසුකම් හදුවා නම් ඒ හැම දෙයක් තුළම කරලා දෙන අම්බ කරන එකක් නෙමෙයි අර ඉන්න මිනිසුන්ට විනාශ වෙන්න පොටක් අදන එක. අපි ඒවා හම්බ කරලා සුඛෝභෝගී ජීවිතයක් ගොඩ නගන්න නැතුව තිබුණා නම් ඒ මිනිස්සු ලද දෙයින් සන්තෝෂ වෙනවා. අද වැඩිපුර පංචකාම පිනවන්න හැමදේම හදලා තියලා ආවම ඒගොල්ලන්ට ජීවිත කාලෙම ජීවත් වෙන්න දේවල් අපි එකතු කරලා තියලා ආවම මේ මිනිස්සුන්ට කලකිරීමක් ඇති වෙන්නේ නැහනේ. නිවන් දකින්න අදාසක් පාළ වෙන්නේ ඇයි තාත්තා යනකොට නිකන් ගිහිල්ලා නැහැ. බව 500ක් වුණා ජීවත් වෙන්න ඔක්කොම එකතු කරලා තියලා ගින් තියෙන්නේ. ජීවිත කාලෙම දිව පිනවන්න පුළුවන්, කය පිනවන්න පුළුවන්, සිත පිනවන්න පුළුවන්. ඇස පිනවන්න පුළුවන් කන පිනවන්න පුළුවන් ඕන තරම් දේවල් අම්බ කරලා එකතු කරලා තියෙන්නේ. එහෙනම් අපි නිවන් යන්න උත්සාහ කරලා ඒ මිනිසුන්ට අඩුවක් පාඩුවක් නොවෙන්න විදියට අපේ යුතුයකම් කරනවා කියලා කරලා තියෙන්නේ අකටයුත්තක් නෙමෙයිද? අයුතුයකමක් නෙමෙයිද? එහෙනම් මේ හැම තැනම අපි කරලා තින්නේ බොරුව. හේතුව මේ ලෝකේ හැමෝම බෝධිසත්වරු. සෑම සත්වයක්ම තුන්තරා බෝධිය පතාගෙන යන බෝධිසත්වරු. බෝධිසත්වයන්ට කලකිරෙන්න තියෙන අවස්ථාව අපි නැති කළා. ඒ කට්ටියට විඩාවටපත් වෙලා ඒගොල්ලන්ට යථාර්ථය තේරෙන්න තියෙන අවස්ථාව අපි නැති කළා. කවදාවත් මාන ජීවිතයකටපත් නොවන විදියට කාමභෝගී සපසම්පත් ගොඩගාලා ඒ මිනිසුන්ගේ ඒ මිනිසත් භවය විනාශ කළා. දැන් අපි ඒගොල්ලන්ට බොරුවක් නෙමෙයිද මේ කරලා තියෙන්නේ. ගෙනියන්න බැරි දේවල් මේ ලෝකේ විඳලා ඉවර කරන්න බැරි දේවල් ගොඩගාලා තියලා දරුවන්ට හැමදේම ඉතුරු කරලා තිබ්බා භාර්යාවට හැමදේම පූජා කළා හැම දෙයක්ම යුතුයකම් වගකීම් කළා කියලා කියනවා ඒ යුතුයකම් නෙමෙයි කරලා තියෙන්නේ අයුතුයකම් කරලා තියෙන්නේ ඒ අයට ජීවිතයේ යථාර්ථය තේරුම් ගන්න බැරි විදියට මෝහයක් මුලා කරලා දීලා තියෙන්නේ. එනම් මේ හැමතැනම අපි බොරුව ක්‍රියාත්මක කරවලා එහෙනම් අපිට හිතන දේ ඒ කියන්නේ නෑ වෙන එකක් කියනවා. එතකොට දැන් මුසාව නෙමෙයිද සිද්ධ වෙන්නේ? අපේ හිතේ එකක් තියාගෙන වචන වලින් එකක් කතා කරනවා. ඇත්තටම වෙලා තියෙන වෙන එකක් අපි හිතනවා වෙන එකක් ඒ හිතන සිතුවිලි හැම එකක්ම උසාව නෙමෙයිද? ගිහින් බලනකොට අපි හිතපු දේ නෙමෙයි වෙලා තියෙන වෙනම එකක් ආත්පසීම හිතා ගන්න බැරි එකක්. එහෙනම් අපි හිතලා හිතලා මේ ගොඩ ගාගන්නේ බොරු නේද? එහෙනම් අපේ ජීවිත කාලය පුරාවටම අපි මේ කන්තිය පුරනවා, පාරමී වඩනවා, ಗುಣ පුරනවායි කියලා කරලා තියන්නේ බොරුවක් නේද? අපේ තපස් ජීවිතයට අපි කොච්චරනම් බොරු කරලා තියනවද මේ මොහොත දක්වා? සියලු දුකෙන් නිදහස් වෙන්න මට පැවිද්ද දෙන්න කියලා ඉල්ලලා මේ වෙනකොට සියලු දුකෙන් නිදහස් කරන වැඩද කරලා තියෙන්නේ. හොරෙන් සල්ලි එකතු කරන්නේ නැද්ද? හොරෙන් වත්කම් එකතු කරන්නේ නැද්ද? ගිහියගේ සම්බන්ධකම් නඩත්තු කරන්නේ නැද්ද? තාම එයාගෙන් උදව් ගන්න මානසිකත්වයෙන් බලාපොරොත්තුෙන් ගනුදෙනු කරන්නේ නැද්ද? තාම ගියෝ සරණ යන්නේ නැද්ද? තාම ගියෝ නඩත්තු කරන්නේ නැද්ද? තාම පැවිදි ජීවිතයේ බඩමුට්ටු වලට සිව්පසේටත් ඇලුම් කරන්නේ නැද්ද? තාම අපි ගත කරන ජීවිතය තුළ කෙලෙස් එක අපි බැඳිලා හින්නේ නැද්ද? දැන් අපේ මාන ජීවිතේට අපි කොච්චරනම් බොරු කරනවද? අපි මේ ගත කරන සෑම තප්පරයක් ගන්න අපි බොරු කරනවා අපිටත් බොරු කරනවා ශාසනයටත් බොරු කරනවා අපේ පැවිද්දටත් බොරු කරනවා අපි වඩන ගුණවලටත් බොරු කරනවා මෙන්න මේ කාරණාව යම්කිසි භාවනා යෝගියෙකුට තේරෙනවා නම් තාපසයෙකුට තේරෙනවා නම් එයා තේරුම් ගන්නවා අනේ මම මේ තරම් දුස්සීල චරිතයක්ද ගත කරලා තියෙන්නේ මේ තරම් වාසනාවන්ත අවස්ථාවක් ලැබිලා මම ඇයි මේ බොරුවෙන් ජීවත් වෙන ජීවිතයක් මේ අරගෙන තියෙන්නේ ඇයි මම බොරුවෙන් ගත කරන ජීවිතයක් ජීවිතයක් නිර්මාණය කරගෙන තියෙන්නේ. එයා ගොඩාක් ලැජ්ජා වෙනවා. කුටියෙන් එළියට එන්න ලැජ්ජා වෙනවා. අනේ මේ තරම් දුස්සීල චරිතයක් මම මේ මොහොතේ ඉඳලා මේ අඩුව හදන්නට ඕනේ. මේ මොහොතේ ඉඳලා මේකේ තියෙන සේරම අඩු ටික මං නිවැරදි කරන්නට ඕනේ කියලා අන්න ඒ අඩුව හදා ගන්නවා නම් එයා තමයි තිසරණ සරණ යන ආර්ය ශ්‍රාවකයා බවට පත් වෙන්නේ. එහෙනම් අපි මේ දකින හැම දෙයක් තුලින්ම අපි දැකලා තියෙන යථාර්ථය නෙමෙයි මේ හැම එකක්ම අණු වලින් නිර්මාණය වුණා කියලා අපි දන්නේ නැද්ද? මේ නාම රූප වල ඇලීම් ගැටීම් තියෙනවා කියලා අපි දන්නේ නැද්ද? මේ හැම තැනින්ම කෙලෙස් හට ගන්න බව අපි දන්නේ නැද්ද? එහෙනම් මේක ලස්සනයි. මේක මේ විදිහට වෙන්නට ඕනේ. මේක මේ ආකාරයෙන් පවතින්නට ඕනේ කියලා හිතනවායි කියලා කියන්නේ අපේ ඇස්වලට අපි බොරු දකින්න උදව් කරනවා නෙමෙයිද? අපේ ඇස්වලට පරම සත්‍ය සංගවලා බොරුව දකින්න උදව් කරනවා. බොරුව දකින්න පුහුණුව ලබා දෙනවා. එහෙනම් අපේ ඇස්වලින් අපි බොරුව වර්ධනය වර්ධනය කරලා බොරුව පුරුදු කරලා පුහුණු කරලා එහෙනම් මේ භාවනා යෝගීන් තේරුම් ගන්නට ඕන කාරණාව තමයි මගේ ඇස්වලින් මම පරම සත්‍ය දකින්නට ඕනේ අනිත්‍යතාවයේ ධර්මයේ දකින්නට ඕනේ නිරෝධගාමිනී පටිපදාව පුරුදු කරන්නට ඕනේ එහෙනම් මෙච්චර කාලයක් මම කෙලෙස් පුරුදු කළා මේ හැම දෙයක් තුළම සැඟවිච්ච ඒ සත්‍ය සංගවලාම තියලා ඒ අසත්‍ය දකින්න පුරුදු කරපුණු කළා එහෙනම් මුසාව තමයි මම වඩලා තියෙන්නේ පරම සත්‍ය වඩන්න ඕන වෙනුවට එහෙනම් මේ විදිහට මේ භාවනා යෝගීන් තමන්ගේ ඇස්වල තියෙන මුසාව දැක්කට පස්සේ ඒ මුසාව හදනවා හැම තැනම තියෙන එකම නාම රූප හැම තැනම තියෙන හැලීම ගැටීම හැම තැනම තියෙන අනිත්‍යතාවයේ ධර්මතාවය මේක දකින්න ඇයට පුරුදු කරනවා පරම සත්‍ය පමණක් දකින්න පුරුදු කරනවා සද්ධර්මයට අනුව නිවනට ගැලපෙන විදියට දකින්න පුරුදු කරනවා දැන් එයා මුසාවාදා සික්ඛාපදය ඇස්වලින් සමාදි වෙලා එයා සික්ඛාපදය ඇස්වලින් රකින්න භාවනා යෝගියෙක් බවට පත් වෙලා මේ භාවනා යෝගය නැවත කල්පනා කරනවා තවත් මේ බොරුව ප්‍රගුණ වෙන තැන් කොහෙද තියෙන්නේ? ඇයි කන් වලින් බොරුව වැඩෙන්නේ නැද්ද? හැයින හැම දෙයක්ම හැයිච්ච දෙයද අපි ගන්නෙ වෙන දෙයක් ගන්න නැද්ද? කියන්නේ එක කාරණාවක් නමුත් අපි තේරුම් ගන්නේ තව කාරණාවක්. අපි හිතනවා තව එකක් මේක වෙන්න ඇති කියන්නේ අනේ මේක වැඩක් නෑ. ඇත්තටම වැඩක් තියෙන දෙයක් වැඩක් නෑ කියලා හිතනවායි කියලා කියන්නේ දැන් අපිට බොරුවක් නෙමෙයිද අපි කරගන්නේ. අපේ තපස් ජීවිතේට බොරුව නෙමෙයිද මේ වඩන්නේ. එහෙනම් අපි අයිච්ච දේ අහුණා විදියටම කියන්නේ අපි තව තව වචන එකතු කරනවා, තව තව අදහස් එකතු කරනවා, ඒකට තවත් උපමා එකතු කරලා අලංකාර කරනවා. ඒ හැම මොහොතෙම අපි මේ shabdය තුලින් මුසාවාදයේ කියන සික්ඛාපදේ කඩනවා. එහෙම නැත්නම් බොරුව ප්‍රගුණ කරනවා. බොරුව කියන ඒ සීලය, එහෙම නැත්නම් ඒ දුස්සීලය අපි ක්‍රමානුකූලව වඩනවා. එහෙනම් මේ බොරුව කියන එක නිරෝධ කරන සීලය වඩන්නට ඕනේ. නමුත් බොරුව කියන ප්‍රගුණ කරන ඒ දුස්සීලය අපි වඩලා තේනවා. එහෙනම් අපේ ජීවිත කාලය පුරාවටම යමක් ඇයෙනවා. ගිහිල්ලා කියන අසවලා මේම කිව්වා, අසවලා මේම කිව්වා, අසවලා මේ විදිහටත් කිව්වා. හැබැයි ඒකෙන් කාරණා පහක් ඇත්ත වෙන්න පුළුවන්. දෙකක් ඇත්ත නැහැ. හැබැයි මේ දෙකේම වෙන්න පුළුවන් කියලා අපි හිතලා කියපු දේ කොහොමද ඇත්ත වෙන්නේ? ඇත්තටම කල්පනා කරලා බලනකොට එයා කියලා තියෙන ඒ වගේ අදහසින් නෙමෙයි අපේ අදහස මිශ්‍ර කරලා ඒ ප්‍රකාශය සම්පූර්ණම අනිත් පැත්තට හැරුවා යම් කිසි භික්ෂුවක් ළඟට ගිහිල්ලා ආනවා ස්වාමිනේ දානේ ගන්න නැද්ද දානේ ඕනේ නැද්ද කියලා කිව්වම පල්ලයට ඇවිල්ලා කියන උන්වහන්සේ දානේ ප්‍රතික්ෂේප කළා දානේ එපා කියලා කිව්වා නිකන් අමනාපෙන් වාගේ ඉන්නේ කියලා කිව්වම දැන් අනිත් කට්ටිය හිතනවා මොනවාරි වරදක් වෙලාද ඇයි උන්වහන්සේ මෙන්නේ අමනාපෙන් වාගේ ඉන්නේ කියලා දැන් මේගොල්ලෝ උන්වහන්සේ තරහින් ඉන්නවා කියලා එකක් හිතනවා නේද එහෙනම් අර අමනාපෙන් ඉන්නවා කියන එක අපි හිතලා කියප එකක් නේද උන්වහන්සේ දාන ප්‍රතික්ෂේප කරා දානේ උන්වහන්සේ අකමැති දානේ ගන්න කියලා ඒ කියපු එක ඒක අපි හිතලා කියපු එකක් නේද? ඇත්තටම ආජීර්ණයක් වෙන්න බැරිද? ඇත්තටම දානේ අවශ්‍යතාවයක් නැති වෙන්න බැරිද? දූතාංගයක් වශයෙන් අද දින දානේ නොගෙන කමඨාණක් වඩනවා වෙන්නට බැරිද? එහෙනම් මේ විදිහට යථාර්ථය මොකද්ද කියලා දන්නේ නැතුව අපි එකක් හිතාගෙන ගියන් කිව්වාම හැමෝම ඒකට සාපේක්ෂව එක එක ඒවා හිතනවා. ඒ නිසා දැන් අපි කියලා තියෙන බොරු ඇත්තටම බලනකොට උන්වහන්සේට අජීර්ණ ප්‍රශ්නයක් උන්වහන්සේ තැඹුමොදි ටිකක් වළඳලා විවේක සුවෙන් ඉන්නවා. ඒක දන්නේ නැතුව උන්වහන්සේ තරහින් ඉන්නේ අද දානි ප්‍රතික්ෂේප කළා අමනාපෙන් ඉන්නේ කියලා කිව්වාම අර හැමෝම එක එක ඒවා හිතනවා. දැන් හැමෝම අදන කර්ම Taman කියපු බොරුව නිසා නේද? එහෙනම් හිතන හැම සිතුවිල්ලකම කර්මය අපට ලැබෙනවා. විශාල අකුසල ගණනාවකට අපි අයිතිය කියනවා. හේතුව හැම කෙනාගේම මේ සිතුවිලි වලට හේතුව අපි කියපු බොරුව එහෙනම් යථාර්ථය දන්නේ නැතුව ඇත්ත දන්නේ නැතුව අපි එක එක ඒවා හිතාගෙන අපට ඕන දේවල් හිතාගෙන අපි කියන දේවල් නිසා අනන්ත අප්‍රමාණ මුසාවාදය කෙරෙනවා අනන්ත අප්‍රමාණ බොරු සිද්ධ වෙනවා එහෙනම් සමහර වෙලාවට අපි යමක් දැක්කාම අපි කියනවා කරන්ට් එක නෑ අද බලන්නකෝ කරන්ට් එක ගිහිල්ලා කියලා කියනවා ඇත්තටම ගිහිල්ලා තියෙන කරන්ට් එක නෙමෙයි ටිප් එක වැටිලා තියෙනවා එහෙනම් මොකද්ද දන්නේ විදුලිය විසන්දි වෙලා තියෙන අපි පරීක්ෂා කරමු කියනක නේද නිවැරදි ප්‍රකාශය අපි නිවැරදි ප්‍රකාශය කියන්නේ අපි කියන්නේ හැමදාම වැරදි ප්‍රකාශය සමහර විට විදුලි බිල වැඩි වෙන්න පුළුවන්. විදුලි බිල වැඩි වෙච්ච ගමන් අසුවලා රැටත් ලයිට් දානවා, දවල්ටත් ලයිට් දානවා කියලා උන්වහන්සේට පළු යන්න බයින්නවා. උන්වහන්සේ නිසා තමයි මේක උනේ කියලා විවේචනය කරනවා, නිନ୍ଦා අපාස කරනවා. ඇත්තටම වෙලා තියෙන්නේ යම්කිසි තැනක ඒ හමුනලා තියෙන වයර් වල පුංචි දෝෂයක් ඇති වෙලා විදුලිය කාන්දු වෙලා තියෙනවා. ඒ නිසා ඇතිවෙච්ච ප්‍රශ්නයක් මේක. ඇත්ත මොකද්ද කියලා දන්නේ නැහැ. ඒ ඒ දේවල් හිතලා හිතලා අපිට ඕන දේවල් මනක්කල්පිතව ලෝක අදාගෙන අපි බැනලා නිඳා කරලා මේ විදිහට බොරුව වඩන එක තමයි අපි ලෝකේ කරලා තියෙන්නේ. අපි මේ සංසාරේ ඉපදිච්ච වාර මේ මා පොළවේ වැලි කඩ වලටත් වඩා වැඩි. හැබැයි එච්චර වාර ඉපදිලා එක භවයකට එක ගුණයක් වැඩුවා අද ගුණ තියන්න ඕනේ කෝටි ප්‍රකෝටි මිලියන ගණන්. හැබැයි එක ගුණයක්වත් අපි ළඟ නැහැ. කතා කරුවොත් කරන තරමක් කරන්නේ බොරු. බලන දේවල් වලින් බලන තරමක් බලන්නේ බොරු. ඇයෙන තරමක් ආගන්නේ බොරු. වැඩ කටයුතු කරනකොට නැති ගුණයක් අපි පෙන්වන්නේ නැද්ද? රාතන් වහන්සේලා වාගේ රඟපාන්නේ නැද්ද? දැන් කයෙන් බොරු කියනවා නේද? එහෙනම් නැති ගුණ ධර්මයක් අපි කයෙන් සංවරය පෙන්වනකොට දැන් බොරු කියන්නේ නැද්ද? එහෙනම් ප්‍රත්‍ය ගන්න, දානය වැඩිපුර ගන්න, සංවරව අපි ඇසිරෙනවා, බිම් බලාගෙන යනවා. ඇත්තට මේක අපි ළඟ ගුණයක් වගේ තියෙනවා නම් ඒ විදිහට ජීවත් විය යුතුයි. ගුණයක් එහෙම නැතුව අපි අසංවරයි කියලා දැනගෙනත් මිනිසුන්ගේ ප්‍රත්‍ය වෙනුවෙන් වංචාවෙන් අපි මේ ඇසිරෙනවා නම් ඒ සෑම මොහොතෙම දැන් අපි බොරුවක් නෙමෙයිද කරන්නේ. එහෙනම් කයේ චර්යාවෙනුත් අපි බොරුව වඩනවා. බොරුව පුරුදු පුහුණු කරනවා. මේ විදියට අපි මේ දකින හැම තැනක් තැනකින්ම අපි බොරුව දැක්කා බොරුව වැඩුවා ඒ වගේම ඇයෙන ශබ්ද අපි බොරුව වැඩුවා බොරුව පුහුණු කළා ඒ වගේම කතා කරන හැම මොහොතක් තුළම අපේ සිතවිලි අපි මිශ්‍ර කළා අපේ අදහස් අපි මිශ්‍ර කළා ඒ කියන සත්‍ය සම්පූර්ණම ආත්මසීම වෙනස් වෙලා යන විදියට අපේ අදහස් අපි වෙනස් කළේ නැද්ද යම්කිසි කෙනෙක් ඇවිල්ලා කියනවා අනේ මට ගිලම්පස එපා කියලා හැබැයි උන්වහන්සේට ගිලම්පස එපා කියලා කිව්වා ඒවා උන්වහන්සේට අවශ්‍ය නෑ වගේ කියලා අපි කියන්නේ ගිලම්පස ඕනද කියලා ඕන් නෑ කියලා මට එකපාරටම එපා කියලා කිව්වයි කියලා අර කියනකොට ටිකක් සැර වැඩි කරලා ශබ්දය ටිකක් උස් කරලා කිව්වාම උන්වහන්සේ විවේචනය කරනවා වාගේ අදාසින් කිව්වාම උන්වහන්සේ මේක සම්පූර්ණයෙන්ම තරයෙන් द्वේෂයෙන් පටිගෙන් ප්‍රතික්ෂේප කළා වාගේ එකක් හැදෙන්නේ නැද්ද ඇත්තටම උන්වහන්සේ කියලා තියන්නේ බොහොම සෑල්ලු මු르දු අඬෙන් අපි ඒ අදාස ඇවිල්ලා කියන්නේ උස්සඬෙන් ඒනම් සෑල්ලු අඬෙන් කියප එකක් උස්සඬෙන් කිව්වාම දැන් අදාස අදහස වෙනස් වෙන්නේ නැද්ද? එහෙනම් අපේ ශබ්දය වැඩි කරලා අදහස වෙනස් කරලා ඒක තුලින් අපි බොරුවක් හදනවා. ඒ කියප ඒ මානසිකත්වය ආත්පසින්ම යට ගන්නවා වෙනත් මානසිකත්වයක් නිර්මාණය කරනවා. එහෙනම් කියන දේ කොයි විදියටද කිව්වේ මොන ආකාරයටද කිව්වේ ඒක සම්මාවෙන් ප්‍රකාශ කරන්නට ඕනේ. ඇයිච්ච දේ පමණක් කියන්නට ඕනේ. පෙනිච්ච දේ පමණක් කියන්නට ඕනේ. දැනගත්ත දේ පමණක් කියන්නට ඕනේ. අදහසක් එකතු කරනවා නම් ඒ අදහසට වෙනත් දෙයක් එකතු කරනවා නම් අපි ඒ කියන්නේ බොරු සමහර වෙලාවට වතුර ඉවරයි කියලා අපි කියනවා. ඇත්තටම අපි දැක්කද ටැංකියේ වතුර ඉවරයි කියලා. ඇත්තටම අපි දැක්කද බටයක් කැඩිලා වතුර ගිහිල්ලා කියලා. ඇත්තටම අපි දැක්කද ගේට් වැල් එක වැහිලායි කියලා. අපි දන්නේ නැහැ මොකද්ද මේ වැලි ගිහිල්ලා ඉවර වෙලාද මොන හරි රිපෙයාර් එකකට මේක වාලාද? එහෙම නැත්නම් ඇත්තටම වෙන මොන හරි දෝෂයක් නිසාද? ඇත්තටම භාගයක් වතුර තියනවාද? එහෙම නැත්නම් වෙනත් තැන් වල පාවිච්චි කරන නිසා අඩු වෙලාද අපි දන්නේ නැහැ. අපි එක පාටම අදාස කියනවා ටැංකියේ වතුර පැත්තට ඉවරයි කියලා ගිහිල්ලා බලනකොට තව තැන් දෙකක ටැබ් දෙකක් කරලා ඒ පැත්තට ගලන ප්‍රමාණය වැඩි නිසා මේ පැත්තට ගලන ප්‍රමාණය අඩුයි ගලන ප්‍රමාණය අඩු නිසා අපි තීරණය කළා ටැංකියේ වතුර ඉවරයි ගිහිල්ලා බලනකොට පිරෙන්න වතුර තියෙනවා අපේ අනාබෝධය අඩු නිසා අපි සිතින් හිතාගත්තා දැන් ප්‍රසර කඩු වෙලා වතුර ප්‍රමාණය අඩු වෙලා ඒ නිසා ටැංක ඉවර වෙලා කියලා හැමෝටම කියන වතුර අඩුයි වතුර ඉවර වෙලා කියලා වතුර ගන්නකොට මේ උතරනවා බලනකොට හිතෙනවා ඇත්තටම කියලා තින්නේ බොරුවක් යථාර්ථය දන්නේ නැහැ. අපි දැක්කද මේ මොකද්ද වෙලා තියෙන්නේ කියලා. එහෙනම් අපි මේ කියන හැම දේ තුලින්ම බොරුවක් කියවෙන්නේ නැද්ද? හැම තැනම බොරුව නෙමෙයිද මේ කතා කරන්නේ? යථාර්ථය දන්නේ නැතුව, ඇත්ත දන්නේ නැතුව, සිද්ධිය මොකද්ද කියලා හරියට තේරුම් ගන්න නැතුව අපිට ඕන දේවල් කතා කරනවා, අපිට ඕන විදිහට කටයුතු කරනවා, අපිට ඕන විදිහට තීරණය කරනවා. අරන් බලනකොට තීරණ 20ක් ගත්තාම දෙකක් හරි 18ක්ම වැරදි. එහෙනම් 18ක්ම කරලා තියෙන්නේ ඉන්නේ බොරුව වංචාව, ප්‍රෝඩාව. එහෙනම් මේ කාරණාව තේරුම් ගන්න පුළුවන් නම් අපේ වචන වලින් බොරු කීම නවත්තන්නට ඕනේ. අපි යථාර්ථය හරියට දකින්නට ඕනේ. කාරණාව කුමක්ද කියලා හරියට දැනගන්නට ඕනේ. පස්සේ අදාස ප්‍රකාශ කරන්නට ඕනේ. එහෙනම් ගොඩාක් හිතන්න අවමෙන් කතා කරන්න, ස්වල්පයෙන් කතා කරන්න කියලා ධම්මපද තියෙනවා නේද? එහෙනම් අපි ගොඩාක් හිතන්නේ නැහැ. ටිකක් හිතනවා, ගිරව්වාගේ වැඩිපුර කතා කරනවා. එහෙනම් අපේ ජීවිත කාලය පුරාම අපි වචන වලින් බොරු කිව්වා, වචන වලින් බොරුව ප්‍රගුණ කරා. කයෙන් අපි මොනතරම් බොරුව වැඩුවද? සමහර වෙලාවට සමහර ස්වාමීන් වහන්සේලා අපේ යාපත පිණිස යමක් කරනවා. ගුරුවරයා කමඨාණක් වශයෙන් යමක් කරනවා. නමුත් ඒක යථාර්ථයේ තේරුම් ගන්න නැතුව උන්වහන්සේට පේන්නේ නැති විදිහට අපි ඇසිරෙනවා. උන්වහන්සේ දැක බලා ගන්න අකමැත්තෙන් අපි ඇසිරෙනවා. උන්වහන්සේලාත් එක්ක සම්බන්ධ වෙන්නේ නැතුව ගනුදෙනු කරන්නේ නැතුව හැත් වෙලා උදකලා වෙලා ඉන්නවා. මේ හැම දෙය තුළම පටිගයක් ඇති වෙලා නැද්ද? අමනාපයක් ඇති වෙලා නැද්ද? අපි තුල යම්කිසි කම්පාවක් ඇති වෙලා නැද්ද? යථාර්ථය මොකද්ද කියලා බැලුවාම අපි හිතාගෙන හිටපු දේවල් මොකවත් වෙලා නැහැ. ආත්පසින්ම වෙනත් එකක් වෙලා තියෙන්නේ. එහෙනම් තවත් කෙනෙක්ගේ චර්යාව දැකලා අපි වෙනස් වෙනවා අපේ චර්යාව තුළට අපි බොරු කරනවා. අපේ ඇසිරීම වලට අපි බොරුව පුරුදු පුහුණු කරනවා. එහෙනම් සිද්ධිය කුමක්ද? ඇත්තටම වෙලා තියෙන්නේ කුමක්ද කියලා නිවැරදි ලෙස දැකලා ඒකට අනුව අප කටයුතු කරන්න ඕනේ. ඒකට අනුව අපේ චරිතය අඩගස්සන්නට ඕනේ. එහෙනම් මෙච්චර කාලයක් අපි මේ ලෝකේ පුරුදු පුහුණු කරලා තියෙන්නේ අපි හැම තැනම අනිත් මිනිසුන්ගේ චරිත ඝාතනය කරන එක, පතිවත ඝාතනය කරන එක, අනිත් මිනිසුන්ගේ ඒ ගෞරවය ඝාතනය කරන එක, විවේකයේ ඝාතනය කරන එක, මානසික විවේකයේ ඝාතනය කරන එක. එහෙනම් ජීවිත කාලෙම අපි මේ පාණාතිපාතා කළා, ඝාතනය කළා හැම මොහොතෙම මේ ඇස් වලින්, කන් වලින්, මේ කතා වලින් ඇසිරීමෙන් සිටින් ඒ වගේම තමයි හැමතැනම අපි හොරකම් කළා. ඒ දකින්න දකින දකින දේවල් තුලින් අපි අන්වස්තු ආසා කළා. ඒක පිළිබඳව බැඳීම් ඇති කරගත්තා. එහෙනම් හැමතැන තැනම හදින්න ආදාන කළා. අපේ චර්යාවේ මිනිසුන්ගේ විවේකේ හොරකම් කළේ නැද්ද? අපේ වචනවලින් මිනිසුන්ගේ ඒ මානසික සුවේ හොරකම් කළේ නැද්ද? අපේ දුස්සීලභාවය නිසා සිල්වත් ස්වාමින් වහන්සේලාගේ ඒ මානසික චිත්ත විවේකේ හොරකම් කළේ නැද්ද? මේ විදිහට අපේ ආයතන 6 තුලින් අපි හොරකම් කළා. දැන් අපට පේනවා ආයතන 6ෙන් අපි කළේ කාමයේ ප්‍රගුණ කරන එක. දික්ඨිකාම, සෝතකාම, ජීවාකාම, පොට්ටබ්බකාම, මනෝසංචේතකාම කියලා හැම ආයතන ඥානයත් තුළින්ම පංචකාම නේද ප්‍රගුණ කළේ පංචකාම විඳ විඳ මේ සංසාරේ ඇවිදින එක නේද අපි කළේ දැන් මේ භාවනා යෝගීන්ට වැටහෙනවා අපි මේ ජීවිත කාලය පුරාම කරලා තියෙන්නේ බොරු කරන එක, බොරුව ප්‍රගුණ කරන එක, ඇස් වලට පේන දේ බලන්නේ වෙන එකක් බලනවා. හිතන දේ අපි දැනගන්නේ ඒක මනක්කල්පිත එක එක නාම රූප දාලා එක එක ඒවා මවල මවල කල්පනා කරනවා. එහෙම වුණොත් කොහමද? මේම වුණොත් කොහමද? නැති දේවල් ඇතයි කියලා විශ්වාස කරනවා. නැති දේවල් ඇතයි කියලා කියනවා නම් ඒක බොරුවක් නෙමෙයිද? එහෙනම් දැන් වර්තමාන තුල ඉන්නේ නැතුව අතීතේ ඉන්නවා නම් ඉවර වෙච්ච දේ කාලය තුල ඉන්න එක බොරුවක් නෙමෙයිද? අනාගතේ තාම වර්තමානයේ වෙලා නැහැ. එහෙනම් අනාගතේ ඉන්න එකත් බොරුවක් නෙමෙයිද? තථාගතයන් වහන්සේගේ දේශනාවේ තියෙනවා අපි වර්තමාන මොහොත තුල ඉන්න ඕනේ. ඒ කියන්නේ ඇයි වර්තමාන මොහොතේ උන්වහන්සේ එච්චර වටිනාකමකින් කතා කරන්නේ දේශනා කරන්නේ වර්තමානයේ කියලා කියන්නේ පරම සත්‍ය අතීතය කියන්නේ බොරුව අනාගතය කියනත් බොරුව. ඇයි? ඒක තාම ක්‍රියාත්මකුන් නැහනේ. මේක සිද්ධ වෙලා ඉවරයි. අරක තාම සිද්ධ වුණේ නැහැ. එහෙනම් සිද්ධ වුණේ නැත්තම් ඒක මේමයි වෙන්නේ කියලා අපි අපි කොහොමද දන්නේ අපිට පරචිත්තේ තියනවාද අපි රාත් වෙච්ච කෙනෙක්ද අපි කොහොමද අනාගතය තීරණය කරන්නේ ඒක ඕනම මොහතක වෙනස් වෙන්න පුළුවන් නම් ඒ අනාගතය ඕනම මොහතක වෙනස් විය හැකි නම් අපි ඒ විදිහට හිතනවා නම් මේක මේ විදිහට වෙයි කියලා හිතනවා නම් ඒ සෑම සිතුවිල්ලක් පිළිම අපි සිතලා තියෙන්නේ බොරුවක් එහෙම නැත්නම් අසත්‍ය දෙයක් සිතලා තියෙන්නේ එහෙනම් අනාගතය ගැන ලෝකමවනවා අනාගතය ගැන සිතුවිලිමවනවා අනාගතයේ චරිතය ගැන අපි ජීවත් වෙන රටාවල් ගැන එක එක දේවල් මානසික වින්දනය කරනවායි කියලා කියන්නේ එයා බොරුව පුරුදු පුහුණු කරනවා. එයා බොරුව වඩනවා. ලෝකේ කවදාවත් සත්‍ය ඇහෙන්නේ නැති විදියට බොරුවෙන් එයාගේ සිතය මුලා කරනවා. ඒ වගේ තමයි අතීතයේ වෙච්ච දේවල් නිතර නිතර කල්පනා කරනවා නම් අතීතයේ වෙච්ච දේවල් නිතර නිතර මෙනෙහි කරනවා නම් සිදුවෙලා ඉවර වෙච්ච දේ නැවත සිදු වෙන්න බෑනේ. ඒනම් දැන් සිදු වෙන්නේ වෙනක් දෙයක් නම් ඒ සිදු වෙච්ච දේ නැවත සිදු වෙන්නට එසේ සිදු වෙන්න ඕනේ කියලා බලාපොරොත්තු වෙනවයි කියන්නේ. එක සිද්ධියක් ඒ විදිහටම නැවත වෙන්නේ නැත්නම් දැන් අපි බොරුවක් නෙමෙයිද වඩන්නේ. බොරුවක් නෙමෙයිද බලාපොරොත්තු වෙන්නේ. බොරුවක් නෙමෙයිද ප්‍රාර්ථනා කරන්නේ. එහෙනම් බොරු ප්‍රාර්ථනා කරන්න අපි සිතට පුරුදු කළා. බොරුව වඩන්න සිතට පුරුදු කළා බොරුවත් එක්ක ජීවත් වෙන්න සිතට පුහුණුව දුන්නා එහෙනම් මේ විදිහට අපේ ජීවිත කාලෙම බොරුව වෙලාගෙන අපි ජීවත් වුණා එහෙනම් වචන වලින් බොරු කළා කයෙන් බොරු කළා ශබ්දයෙන් බොරු කළා ඇස් වලින් බොරු කළා එහෙනම් සිතවිලි වලින් අපි අතීත අනාගත සිතවිලි වලට බැඳිලා ඒ සිතන සිතන දේවල් වලට අනුව වචන ප්‍රකාශ කරලා අපි බොරුව නේද වඩාගත්තේ බොරුව නේද ප්‍රගුණ කළේ අන්න මේ කන්තිය වඩන මේ භාවනා යෝගී තාපසයන්ට තේරෙනවා ජීවිත කාලෙම මං වාගේ බොරුකාරයෙක් නෑ මම පෙනිච්ච දේ නෙමෙයි මං බලලා තියෙන්නේ ඇනිච්ච දේ නෙමෙයි මං අහලා තියෙන්නේ දැනිච්ච දේ නෙමෙයි මං දැනගෙන තියෙන්නේ සිටිච්ච දේ නෙමෙයි මං සිතලා තියෙන්නේ ජීවිත කාලෙම මම එකක් දැන් දැනගෙන මම එකක් හිතාගෙන ඒ විදියට දැක්කා මම එකක් හිතාගෙන ඒ විදියට වුන්කම් දුන්නා මම එකක් හිතාගෙන ඒ විදියට කල්පනා කළා මේ විදියට ජීවිත කාලෙම මගේ මගේ සිතට මං බොරුව පුරුදු කළා පුහුණු කළා එහෙනම් මට මෙච්චර අසත්‍ය දේවල් ඇහුණා නම් ජීවිත කාලේ බොරු කමටහන් ලැබුණා නම් බොරු ගුරුවරු ඇවිල්ලා බොරු ධර්ම දේශනා කළා නම් ඒවා වඩලා කටපාඩම් කළා අවුරුදු 10 12 15 වෙලා තාම මට මාර්ගඵලයක් නැත්තම් මම මේ සංසාරේ හැමදාම බොරුව වැඩුවා, බොරුව පුහුණු කළා. ඒ නිසා මට ඒ හේතුව නිසා කර්මයක් අටගෙන මට තවත් බොරු ලැබෙනවා නම්, බොරු කමටහන් ලැබෙනවා නම්, බොරු භාවනා ලැබෙනවා නම්, ප්‍රතිඵල නොලැබෙනවා නම්, ඒක නේද සාක්ෂිය මම බොරුව වඩුවා කියන එකට. එහෙනම් හදින්දලා සත්‍ය වඩන්න කුමක් පේනවද පේන එක විතරක් දැනගන්න අනිත් දේවල් කල්පනා කරන්න යන්න එපා නොපෙනෙන දේවල් හිතන්න යන්න එපා ඇයින දේ පමණක් ආගන්න ඇයිච්ච නැති දේවල් හිතන්න යන්න එපා මනක්කල්පිත ලෝක හදන්න යන්න එපා එහෙනම් දැනෙන දේ පමණක් දැනගන්න දැනිච්ච නැති දේවල් මේක මේ විදිහට වෙන්න බැරිද මේක මේ නිසා වෙන්න බැරිද කියලා නිකන් ලෝක හදාගෙන සිතට බොරු කරන්න පුරුදු කරන්න එපා එහෙනම් පරම සත්‍යයෙන් පමණක් ජීවත් වෙන්න තමන්ගේ කය සංවර නම් සංවර විදියට ඇසිරෙන්න තමන් ටිකක් කලබලෙන් වැඩ කරනවා නම් කලබලෙන් වැඩ කරන්න සංවරභාවය පුරුදු පුහුණු කරලා කය සංවර වුණාට පස්සේ සංවර වැසිරෙන්න සංවරයක් නැති වෙනකොට ප්‍රත්‍ය වෙනුවෙන් අනිත්‍යයේ පෑදීම වෙනුවෙන් අනිත්‍යයෙන් ගෞරව ප්‍රශංසා කීර්තිය ලැබීම පිණිස නැති සංවරයක් රඟපාන්න යන්න එපා එහෙනම් කයට බොරුව පුරුදු පුහුණු කරනවා එහෙනම් Tamange යාපත පිණිස අනිත්‍යයෙන් යමක් ලබා ගැනීම පිණිස එහෙම නැති ගුණයක් තියෙනවායි කියලා රඟපාන්න එපා එහෙනම් නැවත මේ බොරුව පුරුදු පුහුණු කරනවා එහෙනම් Taman තුල තියෙන්නේ මොනවද ඒකට ජීවත් වෙන්න යමක් වැඩුණාට පස්සේ ඒ වැඩිච්ච දේ න්‍යායට අනුව ඒක වෙනස් කරගන්න. Taman සෝවාන් වුණාම සෝවාන් කෙනාට ගැළපෙන විදිහට ජීවත් වෙන්න, රාහත්ෙකුට ගැළපෙන විදිහට ජීවත් වෙන්න යන්න එපා. එතකොට බොරුව පුහුණු කරනවා. සකු르දාගාමි ඵලය කවදාවත් අපිට ලැබෙන්නේ නැහැ. සකු르දාගාමි වුණාට පස්සේ සෝවාන් වගේ ජීවත් වෙන්නත් එපා. අනාගාමි වගේ ජීවත් වෙන්න එපා. සකු르දාගාමි කෙනෙකුට වාගේ ජීවත් වෙන්න. එහෙම නැතුව රාහතෙක් වාගේ රඟපානවා නම් එයා නැති ගුණයක් උලුප්පලා පෙන්වනවා නම් ඒ සෑම මොහොතක් තුළම එයා බොරුව පගුණ කර කරනවා බොරුව පුහුණු කරනවා ඒ කියන්නේ කවදාවත් එයාට අනාගාමි වෙන්න බැරි වෙනවා එහෙනම් අනාගාමි වුණාට පස්සේ Taman තුළ ඒ Tamanගේ ගුණවලට මිනිස්සු පෑදෙනවායි කියලා අසංවර වෙලා පුතුජන විදියට රඟපාන්න යන්නත් එපා නැති ගුණයක් රාත් වුණා කියලා පෙන්වන්න රාත් කෙනෙක් වාගේ රැසිරෙන්නත් එපා හේතුව ඒ දෙකත් තුළින්ම බොරුව වැඩෙනවා බොරුව පුහුණු වෙනවා එහෙනම් අනාගාමි කෙනා ඇසිරෙන්න ඕනේ අනාගාමි තත්වයෙන් අනාගාමි කෙනා රාතෙක් වශයෙන් ඇසිරුණාම නැති එක ක්‍රමපාන නිසා උත්තරී මනුෂ්‍ය ධර්ම යන්නේ නැද්ද? එහෙනම් අපි මිනිසුන්ට පේන්න සංවර වෙන්නවා පුද්ගලික ඉන්නකොට කලබල වෙලා ඉන්නවා. එහෙනම් දැන් මනුෂ්‍ය ධර්ම අපේ පිරීලා නැද්ද? එහෙනම් අපේ ඒ පරාජිකා වලින් පළවෙනි එකට අහුවෙලා නේද? එහෙනම් අපි මොකද උත්තරී මනුෂ්‍ය ධර්ම ලෝකෙට පෙන්වන්න යන්නේ? නැති ගුණ ධර්මයක් ලෝකෙට හංගවන්න යන්නේ. අපි මොකද මිනිස්සු මුලා කරන්න යන්නේ? එහෙනම් ලෝක ලෝකයේ කවදාවත් නැති එකක් රඟපාන්න යන්න එපා. නැති එකක් පෙන්වන්න යන්න එපා. පරම සත්‍යයට සමවදින්න. සත්‍ය තුල ජීවත් වෙන්න. වර්තමාන මොහොත තුල රැඳෙන්න. දැන් මං ගඟ තියන්නේ මේ ටික විතරයි වැඩිලා තියන්නේ. ඒකට අනුව ජීවත් වෙන්න නැත්තම් පරාජිකා කියන ධර්මයට අපි අවු වෙනවා. අපේ මානකමයි උපසම්පදාවයි දෙකම උලඟට ගියා වාගේ අපෙන් ගැලවිලා යනවා. එහෙනම් නිතරම දැනගන්න නැති ගුණයක් තියෙනවා. නැති සංවරයක් තියෙනවා. නැති කන්තියක් තියෙනවා. නැති අපි ඒ යටාත්පාත්කමක් තියෙනවා නැති මේ අපි ළඟ ඒ කීකරුකමක් තියෙනවා කියලා අපි එකක් පෙන්වන්න ගියාම නැති ಗುಣධර්මයක් අපි රඟපාන්න ගියාම ඒ නැති දෙයක් අපි තියෙනවා කියන ඒ වෑයමකින් යමක් උත්සාහ කළාම ඒ හැම මොහොතෙම අපි දෙන්නේ පාර අපේ උපසම්පදාවට අපි දෙන්නේ පාර අපේ රැකගෙන ආපු සීලයට අපි මේ පරාජිකා වෙන්න වෑයම් කරනවා බොරුව වඩන්න උත්සාහ කරනවා බොරුව පුරුදු පුහුණු කරන්න මේ සිතට කමටහන් දෙනවා. එහෙනම් උපසම්පදාව ආරස්සා කරගන්න මෙච්චර කාලයක් අපි ඒ විදිහට සංවර වැසුරුනා නම් එහෙම රාතන් වහන්සේලා වාගේ බිම් බලාගෙන බොහොම සංවර වැසුරුනා නම් කුටියට ඇවිල්ලා රාගෙන් මත් වුණා නම්, ද්වේෂයෙන් මත් වුණා නම්, පලිගණ්ඩ වෑයම් කළා නම්, සහෝදර සංඝයා මරන්න තරම් වෛර බැඳගත්තා නම්, ඒ සංවරභාවය සම්පූර්ණ බොරුවක් නේද? ඒක නැති එකක් නේද රඟපෑවේ. නමුත් අනාවබෝධයෙන් කරපු නිසා උපසම්පදාවට කිසිම කර ලක් උනේ නැහැ. අපේ සීලයට මුකුත් උනේ නැහැ. එහෙනම් අද දැන් දැනගත්තා නැති එකක් රඟපෑවාම උත්තරී මනුෂ්‍ය කර්ම ප්‍රදර්ශනය කළා. උත්තරී මනුෂ්‍ය කර්ම මං වෙළඳාම් කළා. ඒ නිසා පරාජික වෙනවා. එහෙනම් අදින් පස්සේ එක කරා නම් නැති ගුණයක් අපි වැඩුවා නම් නැති ගුණයක් තියෙනවායි කියලා ලෝකෙට පේන්න ඇසුරුනා නම් නැති ගුණයක් තියෙනවායි කියලා පෙන්වන්න අපි මේ මානසිකලා වෑයම් කළා නම් ඒ හැම මොහොතෙම දැන් අපිට අපේ උපසම්පදාව අයින් කරන්න සිද්ධ වෙනවා. එහෙනම් මේ මොහොතේ ඉඳලා අපි තුල තියෙන දේවල් පමණක් ලෝකෙට පෙන්වන්න නැති දේවල් නැත්තම් පෙන්වන්න යන්න එපා ඉස්සල්ලා වඩන්න වඩලා ප්‍රත්‍යක්ෂ කරලා පෙන්වන්න ඒ මොනවා උපසම්පදාව වඩා වඩා ශක්තිමත් වෙනවා වඩා වඩා මාර්ගඵල අවබෝධයට සිත පැමිණෙනවා අපේ සිත රාත් බෝධියෙන් පිරිනිවන් පාන්න සුදුසුකම් ලබනවා එහෙනම් ජීවිත කාලෙම අපි කරලා තියන්නේ මේ බොරුව වඩන එකයි සතර පරාජිකාවලට අහුවෙන එකයි අපේ විඥාණය වඩා වඩා තනාර්ය මාර්ගයේ යවන එකයි ඉපදීමට හේතු සකස් කරන එකයි එහෙනම් මේ මොහොතේ ඉඳලා අපි දැකපු දේ දැක්කයි කියලා කියන්නේ නැතුව වෙන දේවල් කතා කරපු අවස්ථා ඒ අඩුපාඩු හදාගන්න ඇයෙන දේ කියන්නේ නැතුව අදහස් මිශ්‍ර කරලා කතා කරන ක්‍රමවේදය අදාගන්න හිතන දේවල් කියන්න යන්න එපා හරියටම සිද්ධිය දැනගෙන කතා කරන්න ඒ වචනේ අඩුව හදාගන්න ඉතුවාකාර කමින් නැති විදි ගුණධර්ම තියෙනවයි කියලා පෙන්වන්න රඟපාන විදිහට ජීවත් වෙන්න එපා. අපි ගොඩාක් ශ්‍රේෂ්ඨයි කියලා මිනිසුන්ට පෙන්වන්න ඒ ඇසිරෙන්න එපා. Tamange තියෙන ගුණධර්ම වලට අනුව ඒ යාපත් ලෙස වර්තමානයේ ගැලපෙන විදිහට Tamange චරිතයට ගැලපෙන විදිහට ජීවත් වෙන්න ඒ පරම සත්‍ය පුරුදු කරත් ඒ අඩුව අදාගන්න. එහෙනම් අපේ සිටිවිලි වල අනන්ත අප්‍රමාණ කෙලස් තියෙනවා. ඒ හැම එකක්ම සංගවගෙන මම බොහොම පිරිසිදුයි. මම මේ මේ දේවල් කරන්නේ දන්නේ නැහැ. මේ මේ දේවල් කරයි කියලා උඩඟුකමෙන් අහංකාරකමෙන් නැති ගුණයක් තියෙනවයි කියලා නැති වටිනාකමක් තියෙනවයි කියලා හිතලා තව තවත් සිතට බොරු කරන්න පුරුදු කරන්න එපා. තව තවත් සිත බොරුවෙන් මුලා කරන්න එපා. සිතට සත්‍යයෙන් ජීවත් වෙන්න පුරුදු කරන්න. සිතට පරම සත්‍යයෙන් සිතන්න පුරුදු කරන්න. මේ විදිහට අසකන දිව නාසය සමසිත කියන ආයතන හය තුලම අපි කන්ති පාරමිතා වඩනවා නම් ඒ කන්ති පාරමිතාවෙන් මුසාවාදා වේරමණී සිකාපදී අපි සමාදි වෙනවා නම් ඒක අපේ විරමණය කරනවා නම් ඒකාන්ත වශයෙන්ම පරම සත්‍ය අපේ අස්වලට පුරුදු කරන්නට ඕනේ පරම සත්‍ය අපේ කම් වලට පුරුදු කරන්නට ඕනේ. අපේ වචන වලට පරම සත්‍ය පුරුදු කරන්නට ඕනේ. අපේ චර්යාව පරම සත්‍යයට පුරුදු කරන්නට ඕනේ. අපේ සිටිවිලි වලට පරම සත්‍ය පුරුදු කරන්නට ඕනේ. එහෙම නැත්නම් ඒකාන්ත වශයෙන් එක දෙයක් මතක තියාගන්න කවදාවත් සෝවාන් වෙන්න බෑ. ඇයි? බොරුව කියලා කියන්නේ මිත්‍යා දෘෂ්ටිය. පරම සත්‍ය කියන්නේ සම්මා දෘෂ්ටිය. එහෙනම් තාම සෝවාන් වුණේ ඇයි? නැත්තේ ඇයි? තාම බොරුව වඩන නිසා නේද? බොරුව අර පිඹුරා වගේ වෙලාගෙන ඉන්න නිසා නේද? බොරුව තව තවත් ප්‍රගුණ කරගෙන බොරුවෙන් ජීවත් වෙන නිසා නේද? එහෙනම් අද ඉඳලා පරම සත්‍යයෙන් ජීවත් වෙන්න සම්මාදිට්ඨිය හම්බෙනවා. අද ඉඳලා පරම සත්‍යයෙන් ජීවත් වෙන්න පුරුදු පුහුණු කරන්න. අද ඉඳලා මාර්ගඵල නිවන් අවබෝධ කරගන්න පුළුවන් වෙනවා. එහෙනම් මෙච්චර කාලයක් අපි වඩලා තින්නේ මිත්‍යා දිට්ඨිය. මෙච්චර කාලයක් අපි පරම සත්‍යයෙන් ඈත් වෙලා මිත්‍යා දිට්ඨිය හොයාගෙන ගින් තියෙනවා. ඒක තුලින් පංචකාම පිනපිනව මේ සංසාරය ඇවිදගෙන ඉඳලා තියෙනවා. එහෙනම් මේ 2600ක් දක්වාම මිත්‍යාදිත්‍ය වැඩුවා වැඩුවා හැමදාම ඉපදුනා හැමදාම දුක් විඳා තාම බැරි වුණා අපිට සතර පායෙන් බේරෙන ඒ මුල් පියවරවත් කරගන්න. එහෙනම් දැන් අපි දැනගත්තා මම මේ ඇස්වලින් මම කරලා තියෙන තරමක් කරලා තියෙන්නේ මොකද්ද? මේ මුසාව කියන මිත්‍යා දිට්ඨිය පුරුදු කරන එක. කන් වලින් මම කරලා තියෙන්නේ මොනවද? කරන තරමක් කරලා තියෙන්නේ මේ මිත්‍යා දිට්ඨිය කියන මුසාව පුරුදු කරන එක. වචන වලින් කරලා තියෙන්නේ මිත්‍යා දිට්ඨිය පුරුදු කරන එක. කායික චර්යාවෙන් නැති දේවල් තියෙනවා කියලා මිත්‍යා දිට්ඨිය මම පුරුදු කළා. සිතවිලි වලින් මිත්‍යා දිට්ඨිය පුරුදු කළා. එහෙනම් එහෙනම් කොහමද මට සම්මාදිට්ඨිය ලැබෙන්නේ? මම සෝවාන් වුන් නැත්තේ ඇයි? මෙච්චර දේවල් වැඩුවා නම් ප්‍රතිඵල නැත්තේ ඇයි කියලා මගෙන් ආන්න එපා කියලා කණ්ණාඩියෙන් ආන්න, තමන්ගෙන් ආන්න මෙච්චර බොරු කරන මට කොහමද සෝවාන් ඵලය ලැබෙන්නේ? මේ තරම් බොරුවෙන් ජීවත් වෙන මට කොහමද සකු르දාගාමි ලැබෙන්නේ? මේ තරම් බොරුකාරයෙක් කියලා මානකමටත් බොරු කරනවා නම් මම මේ නිවන් මාර්ගේ වඩන්නේ නැතුව ආර්ය මාර්ගේ යන්නේ නැතුව මේ තරම් බොරුවෙන් ජීවත් වෙනවා නම් මට මොන සෝවාන් ඵලයක්ද? මං හැමදාම පුදුජනේ කියලා තමන්ට තමන්ම අවවාද කරගන්න තමන්ගේ සිත තමන්ම සනසගන්න හේතුව වඩන තරමක් වඩලා තියෙන අනාර්ය මාර්ගේ නම් ආර්ය ප්‍රතිඵල ලැබෙන්න විදියක් නැහැ වඩන තරමක් වඩලා තියෙන බොරුව නම් කොහොමද පරම සත්‍ය ලැබෙන්නේ බොරුව කියන්නේ අවිද්‍යාව එහෙනම් මේ අසකන දිව නාසය සමසිතෙන් අවිද්‍යාව වඩලා වඩලා විද්‍යාවේ ප්‍රතිඵල ඉල්ලනවා නම් ඒකත් අවිද්‍යාවක් නේද එහෙනම් ජීවිත කාලෙම අපිට විද්‍යාව පහළ වෙන්නේ නැත්තේ අසකන දිව නාසයේ සමසිතෙන් අපි වඩලා තියෙන්නේ අවිද්‍යාව. එහෙනම් ඝාතනය කරන එකයි අපි ජීවිත කාලෙම හොරකම් කරන එකයි ජීවිත කාලෙම ආයතනයෙන් පංචකාම පිනවන එකයි ජීවිත කාලෙම ආයතනයට බොරුව වඩන එකයි පුරුදු කරලා තියෙන්නේ. එහෙනම් ජීවිත කාලෙම බොරුව වඩලා වඩලා වඩලා අවිද්‍යාව පුරුදු පුහුණු කරලා කරලා අවිද්‍යාවෙන් අපි අනාර්ය මාර්ගය හොඳට වඩලා පස්සේ ආවිල්ලා කියන මෙච්චර අවුරුදු ගාණක් මේක වැඩුවා මෙච්චර අවුරුදු ගාණක් භාවනා කළා කොයි ප්‍රතිඵල මොකවත් නැහැ ප්‍රතිඵල තියෙනවා බොරුව හොඳට වඩන්න ප්‍රතිඵලයක් වශයෙන් ඒක දැන් අපට ලැබිලා නැද්ද ඕන ආයතනයෙන් බොරු කරන්න දැන් අපට පුහුණුව ලැබිලා නැද්ද මාබෝසත්වරුවා පවා පරාජය කරන්න තරම් යුතුයපයට ඕන තරම් බොරු වඩන්න අපිට දක්ෂකම පුරුදු වෙලා නැද්ද ඕනම කෙනෙක් ඇසෙන් අපිට කෙලසන්න අපිට මේ පුරුදු වෙලා නැද්ද එහෙනම් ඇස් වලින් අපිට රාගය පිනවන්න අපි පුරුදු වෙලා නැද්ද එහෙනම් මිනිසුන්ගේ පතිවත ඝාතනය කරන්න ඒ කාම නාමයෙන් අපිට ඇස් වලින් වින්දනය කරන්න අපි පුරුදු වෙලා නැද්ද? මේවත් ප්‍රතිඵල තමයි. අනාර්ය මාර්ගයේ ප්‍රතිඵල ලැබිලා තියෙනවා. ආර්ය මාර්ගයෙන් නොවඩපු නිසා ආර්ය ප්‍රතිඵල නැහැ. එහෙනම් එක්තරා කාලයක මට මතකයි එක යෝගියෙක් ඇවිල්ලා කියනවා දෙන කමටන් හැම දෙයක්ම වැඩුවා. හැබැයි මොකවත් වැඩිලා නැහැ. ඔබ වහන්සේ කමටහන හරියට දෙන්නේ නැහැ. හැමෝටම හරියට දුන්නා. ඒගොල්ලෝ ක්‍රමක්‍රමයෙන් ධානය වඩාගෙන ඉදිරියට යනවා. මම විතරක් එක තැන ඉන්නවා බලන්න. ඊළඟ කණ්ඩායමත් ඇවිල්ලා ඊළඟ කණ්ඩායමෙත් පළ ලැබිලා මම දැන් පරණ කණ්ඩායමේ දැන් කණ්ඩායම් දෙකක් තිස්සේ ඉන්නවා කිසිම ධානයක් වඩන්නේ ඔබ වහන්සේ මට පරිගන්නවා ඔබ වහන්සේ නිවැරදිව මට කියන්නේ මගේ භාවනාවට ප්‍රතිඵල ලැබිලා නැහැ කියලා එතකොට මං කිව්වා තාපසය ඔබේ භාවනාවට ප්‍රතිඵල ලැබිලා තියෙනවා ඔබ යෝගියෙක් වශයෙන් මම දීපු කමටහන වඩලා නැහැ. කොහොම හරි ඉක්මනට මේ ප්‍රතිඵල වඩාගෙන මාර්ගඵල වලටපත් වෙලා අනිත් අය වඩා අඹාගෙන යන්න ඕනේ අභිභවාගෙන යන්න ඕනේ කියලා ඉතුවක්කාරකම වැඩිවේ නැද්ද ඒ මාන්නය වැඩිවේ නැද්ද ධානා වඩන්නේ ಗುಣධර්ම වෙනුවෙන් නෙමෙයි අනිත් අයට වඩා ශ්‍රේෂ්ඨ වෙන්න ඒ ඉතුවක්කාරකම වැඩිවේ නැද්ද ඒ ඒ ප්‍රගුණ කරලා තියෙන්නේ අගුණ නෙමෙයිද ඒක තුළින් ඒ අනාර්ය දේවල් නෙමෙයිද වැඩිලා තියෙන්නේ දැන් මේවා ප්‍රතිඵල නෙමෙයිද එහෙනම් වැඩිවේ හොඳ දෙයක් නම් හොඳ දේ ලැබෙනවා වඩලා තියෙන්නේ අගුණ දේවල් එඳ අගුණ ප්‍රතිඵල තියෙනවා. දැන් අනිත් අයට වඩා අර වඩාගෙන ඉදිරියට ගිය කට්ටියට වඩා දැන් තියෙනවා කෙලෙස් වැඩිපුර Taman ළඟ. එහෙනම් කෙලෙස් තමයි Taman ලැබු ප්‍රතිඵල. එහෙනම් අනිත් අයට වඩා මාන්නේ වැඩිපුර නැද්ද? ඒ මාන්නේ තමයි Tamanගේ භාවනාවට ලැබිච්ච ප්‍රතිඵල. අනිත් අයට වඩා උඩඟුකම ආංකාරකම වැඩිලා නැද්ද? ඒක තමයි අර ධානා වඩපු කට්ටියට සාපේක්ෂව Taman ලැබු ප්‍රතිඵල. එහෙනම් ප්‍රතිඵල දෙපැත්තෙන්ම තියෙනවා. ප්‍රතිඵලයක් නැහැ කියලා යමක් හිතනවා නම් තරහා යනවා නම් දැන් ඉස්සර තිබුණට වඩා තරහා යනවා. ඉස්සර තිබුණට වඩා පටිගිය තියෙන දැන් පටිගිය ලැබිච්ච ඵලයක් නෙමෙයිද? එහෙනම් द्वේෂයේ ඵලයක් නෙමෙයිද? එහෙනම් අපේ ජීවිත කාලෙම අවුරුදු 10 12 භාවනා කරලා ධර්මය ප්‍රගුණ කරලා අපි තුල ඵල තියෙනවා. ඒක නැවත ඉපදෙන්න අවශ්‍ය ඵල අනාර්ය මාර්ගයේ ඵල. එහෙනම් අද ඉඳලා අනාර්ය මාර්ගයේ ඵල වැඩෙන මේ මුසාවාදයෙන් අපි නිදහස් වෙමු. අනාර්ය මාර්ගය ප්‍රගුණ කරන මේ ක්‍රමවේදය නවත්තමු. මේ මොහොතේ ඉඳලා ආර්ය මාර්ගයේ වඩමු ආර්ය ගුණ ධර්ම වඩමු එතකොට සෝවාන් සකු르දාගාමි අනාගාමි අරියක් තියෙන ආර්ය ඵල ලැබෙනවා එහෙම නැත්නම් පුතුජන ඵල ලැබෙනවා සතර අපායේ ඉපදෙන සුදුසුකම ඵල ලැබෙනවා එහෙම නැත්නම් പ്രേත ලෝක භූත ලෝකවල තිරිසන් යෝනියේ ඉපදෙන ඒ සුදුසුකම කියන ඵලය අපට උරුම වෙන්නේ නැද්ද එහෙනම් ඒ ඵල අවශ්‍ය නම් අද ඉඳලා ඇස්වලට කන්වලට දිවට නාසයට සමට සිතට බොරුව පුරුදු කරන්න හැම තැනම ඝාතනය පුරුදු කරන්න හැමදේම වංචනිකල සොරකම් කරන්න පුරුදු කරන්න පංචකාම පිනවන්න පුරුදු කරන්න ඒ මොනොත් පෙරේත ලෝකේ ඉපදෙන ඒ සුදුසුකම කියන ඵලය හම්බෙනවා භූත ලෝකයේ ගිහිලා ඉපදෙන ඒ සුදුසුකම කියන ඵලය හම්බෙනවා. සතර අපායේ ගිහිලා ඉපදිලා ඒ ගිනිවිල වල ලෝදිය වල තැම්බෙන ඒ සුදුසුකම කියන ඵලය හම්බෙනවා. ඒ ඵලවලින් තොරව අපි සංසාර විමුක්තියටපත් වෙන්න ඕනේද? අපිට මේකෙන් එතර වෙන්න ඕනේද? මාර්ගඵල නිවන් අවබෝධ කරගෙන ප්‍රඥාවෙන් පිරිනිවෙන්න ඕනේද? එහෙනම් වඩන්න ඕනේ ආර්ය මාර්ගය. එහෙනම් අපි හද ඉඳලා අපේ බ්‍රහ්මචර්යාව පුරුදු කරනවා ආයතන වලට. හද ඉඳලා ඉවසීම පුරුදු කරනවා කොහමද? පරම සත්‍ය සත්‍ය දකින්න කිසිම දෙයක් ඝාතනය නොකරන විදියට කන්තිය පුරුදු කරනවා කිසිම දෙයක් සොරකම් නොකරන විදියට අපි මේ කන්තිය පුරුදු කරනවා පංචකාමයන් වලින් නිදහස් වෙන්න පංචකාම නොපිනවන විදියට මේ ආයතන වලට කන්තිය පුරුදු කරනවා මේ විදියට අපි ආයතන වලින් කන්තිය පුරුදු කරන්න පුළුවන් නම් ඒකාන්ත වශයෙන්ම අපි නිවන් දකිනවා අපේ මාර්ගඵල නවත්තන්න කිසිම මායයකට බෑ මායя පරාජය පිළිගන්නවා මායя දන්නවා මෙදා පොටේ ආර්ය ශ්‍රා ශ්‍රාවකයෝ ලක්ෂයක් බිහි වෙනවා කියන එක පුදුමයක් නෙමෙයි. සමහරට ඊටත් වැඩියෙන් බිහි වෙන්න පුළුවන්. මං කොච්චර ඔළුවෙන් හිටගෙන වෑයම් කරුවත් මේ කට්ටිය රාර්ථන එක අපට නවත්තන්න බෑ. හේතුව දැන් සද්ධර්මය වහලා තිබිච්ච එක වැලිලා තිබිච්ච නිදානේ දැන් හැරලා පෙන්නන කට්ටිය ඇවිල්ලා ඉන්නවා. හැමතැනම සද්ධර්මය ඇහෙනවා. හැමතැනම වඩනවා. කමඨානාචාර්යවරු පාරමිතා පුරාගෙන ඇවිල්ලා කමඨාන් දෙනවා. එහෙනම් සද්ධර්ම ආචාර්යවරු සද්ධර්මය ප්‍රගුණ කරගෙන ඇවිල්ලා දේශනා කරනවා. එහෙනම් මාර්ගඵල ඵල අනිවාර්යමපත් වෙනවා මායя ඇඟෙනවා මායя වෑයම් කරන්නේ දන්නවා මාංශي අපරාධේ මොනවා කරත් මේවා ප්‍රතිඵල ලැබෙනවාමයි එහෙනම් අද ඉඳලා අපි පුරුදු පුහුණු කරන්න ඕනේ මායя ලැජ්ජාවටපත් කරන්න සත්‍ය පුරුදු කරන්න අද ඉඳලා කන්තිය තුලින් සීලය පුරුදු කරන්න සෑම ආයතනයක් තුලින්ම ආර්ය මාර්ගය පුරුදු කරන්න එහෙනම් අපි ජීවිත කාලය පුරාම අපි බොරු කළා. අපේ තපත් ජීවිතේට බොරු කළා. අපේ මාන ජීවිතේට ඒ සුදුසු නැති දේවල් අපි පුරුදු පුහුණු කළා. එහෙනම් හදේ ඉඳලා පරම සත්‍යයෙන් ජීවත් වෙලා අසකන දිව නාසය සමසිත පරම සත්‍යයෙන් දකින්න පරම සත්‍යයෙන් ආන්න පරම සත්‍යයට ගැළපෙන නිවනට ගැළපෙන දේවල් කතා කරන නිවනට ගැළපෙන විදිහට ජීවත් වෙන නිවනට ගැළපෙන දේවල් පමණක් සිතන්න පුරුදු කරන්න ඒ මොනොත් මුසාවාදා වේරමණී සික්ඛාපදය අපි සමාදන් වුණා පරම සත්‍යයෙන් ජීවත් වෙන තථාගතයන් වහන්සේගේ සරණ යන ආර්ය ශ්‍රාවක බවට පත් වෙනවා. එහෙනම් මේ මොහොතේ ඉඳලා අපි සියලුම දෙනා තිසරණ සරණ යමු. අපි සියලුම දෙනා තපස් ජීවිතයට සමවදිමු. මේ මොහොතේ ඉඳලා අපේ උපසම්පදා පරාජිකා නොවන විදියට උත්තරේ මනුෂ කර්ම නැහැ. නමුත් තියනා වාගේ කතා කරනවා ලස්සන වචන වලින් කතා කරනවා. හැබැයි තරහා ගියාම උඹවරෙන් ඵලයන් කියලා කතා කරන්නේ මෝඩයා කියලා කතා කරන්නේ. හැබැයි ලස්සනට කතා කරනකොට පින්වත් ස්වාමින් වහන්සේ වඩිනසේක්වා කියලා කතා කරනවා අපටත් ඇඟ හිරිවැටෙනවා මෙච්චර ಗುಣ තියනවාද එහෙනම් තරහා ගියාම අර විදිහට කතා කරන්නත් තරහා නැති වෙලාවේ මේ විදිහට කතා කරන්නත් නැති ගුණයක් නෙමෙයිද පෙන්වන්නේ තරහා ගියාමත් අපි පින්වත් ස්වාමින් වහන්සේ මේක වැරදි මේක මේ විදිහට වුණොත් නේද හැමෝටම යාපත් කියලා කියනවා නම් අන්න යා උත්තරීන් මනුෂ ධර්ම තියෙන යාපා ශ්‍රාවකයෙක් තරහා ගියාම මායාව වගේ කතා කරනවා නම් තරහා නිවුණාන් පස්සේ දෙවියෙක් වගේ කතා කරනවා වචන වලින් පරාජිකාව පුරුදු පුරුදු කරන කෙනෙක් බවට පත් වෙනවා. එහෙනම් රාගය තියෙනවා. රාගය තියෙන බව පෙන්වන්න නැතුව දකිනවා බලන්න ඒ තුලින් උත්තරී මනුෂ ධර්මයා කෙලසනවා නේද? එහෙනම් අපේ චර්යාවේ නැටි සංවරය පෙන්වනවා නම් අපි පරාජිකාව නේද මේ පුරුදු කරන්නේ. එහෙනම් අසකන දිව නාසය සමසිතයෙන් අපිට නැති ගුණ ධර්ම පෙන්නලා අපේ මානකම අපට අයිමි කරන්න පුළුවන්. එහෙනම් ඒ අඩුව අපි දැන් තේරුම් ගත්තා. මේ කන්තිය පාරමිතා වරෙන් පුරන මේ භාවනා යෝගී මේක තේරුම් ගත්තා. එහෙනම් අද ඉඳලා නැති ගුණ ධර්ම තියෙනවා කියලා පෙන්වන්න යන්න එපා. නැති ගුණ ධර්ම තියෙනවා කියලා කතා කරන්න යන්න එපා. නැති ගුණ ධර්ම තියෙනවා කියලා රඟපාන්න යන්න එපා. තියෙන දේ පමණක් රඟපාන්න, තියෙන විදියට කතා කරන්න, වර්තමානයේ තුල මොහොත තුල ඉන්න පේන බව දැනගෙන, පෙනිච්ච දේ කියන්න, දැනගත්ත දේ කියන්න, හිතන දේ පමණක් කියන්න නැති දේවල් මවන්න යන්න එපා. එහෙනම් මේ විදියට තියෙන විදියට තියෙන ගුණවලට අනුව සරලව ජීවත් වෙන්න, සෑල්ලුව ජීවත් වෙන්න, ලදදෙන් සන්තෝෂ වෙන්න, අල්පේච්ඡතාවෙන් ඉන්න. එහෙනම් මේ විදියට ඉන්න පුළුවන් නම් මේ කමඨානට පුළුවන්කම තියෙනවා මේ ලබාපු මේ මිනිසත් භවය තුල මේ ආයුෂ් කල්පය තුල අපේ රාත්බෝධි අපට හිමි කරලා දෙන්න